යනවා අපිට කාල වේලාව ඉදිරිපත් වෙලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ඒකට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා සම්ප්‍රදාන කුලම මේෂි නමුත් ආරාධනා කරනවා වෙන මොනවා හරි මේ කිව යුතු කළ යුතු දෙයක් තියෙනවා නම් මයික් එකේ තියෙන බය නැති කරගෙන ප්‍රශ්න අහන්න. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ ලිඛිත ප්‍රශ්න වලින් සක්මන් භාවනාදී කෙලින් යන විට ඇති සතිය නැවත ආපසු හැරෙන විට කැඩේ. නැවත හැරෙන විට දිනෙත් පියාගත් විට සහ හැරීම වක්‍රව රවුමේ ගත විට සතිය තබා ගැනීම ඉතා පහසුයි මේ වැරදිද? සිමෙන්ති බ්ලොක් හෝ තනබිස්සක සෙන්න සක්මන් භාවනා සතිය පිහිටීමට අඩුවක්ද? වැලි නිරෝගී භාවයට පමණක්ද? කරුණාවෙන් පහදා දෙන්න. නෑ මේ කොයි එකත් වගේ වැරද්දක් නෑ. සක්මන් භාවනා ආනිසංස දැනගතට පස්සේ මේ හැම ක්‍රම එහෙට මෙන්න වෙනවා හැම එකක්ම ඔගේ පාවිච්චි කරලා බලන්න ඒකල තමන්ම සතිය අඳුරනවා නම් තමන්ම විවිධ ක්‍රම දානවා නම් මේක සතියට හේතුකරද අහේතුකරද කියලා තමන්ට මල්ල කතායි. ඒක දෙවෙන්නේ මේ හරි වැරදි බලන්න ඕනකමක් නැහැ. මීට අමතරව මම තව දෙකක් කියලා දෙන්නම් ක්‍රම. එකක් පස්සෙන් පස්සට සක්මන් කරන්න. අනිත් එක තාප්පයක් උඩ සක්මන් කරන්න. මම දිනම් තව කියන්නේ මම මේ වගේ ක්‍රම ගොඩක් තියෙනවා. මේ සම්මත ක්‍රමයේ දුන්නාට පස්සේ ඔළුවෙන් හිටගෙන යන්න පුළුවන් අත් දෙකෙන් සක්මන් කරන්න පුළුවන් හැම එකම කර කර බලන්න. එහෙනම් අතපය කැඩුනොත් එහෙම අර අපි හොරවිලට ගිහිල්ලා මේ එකක්වත් නැහැ භාවනාදී අහවල දෙය කියලා අහක දාන දෙයක් නෑ අපිට ඕන කරලා තියෙන සතිය හඳුනලා දීලා ඒ සතිය දිනු කරන්න හැමදේම කරන්න. ඒකට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. ඉතින් ඒක නිසා ඊට පස්සේ මේක මුලින් හඳුනලා දුන්නාට පස්සේ ඒක දිනු කරනු කිරීම සඳහා ගොඩාක් ගොඩ පෙරක දොරකම් අහන්න යන්න. Taman දැනගන්න ඕනේ සතිය කියන්නේ මොකද්ද? ඒ සතිය දිනු කිරීමට කළ යුතු. හැබැයි සම්මතිය මතක තියාගන්න. වැරදුනොත් ඊට වැඩිය මේක හොඳ නැත්නම් එන්න මතක තියා ගන්න. ඒ අතරමැද මේ ඒ ඕනේ ඕනේ සෙල්ලක්කාරකම් ඒකට ඉඩ තියෙනවා මේ. ඒ නිසා ඒව ඔක්කොම කවුරු හරි ඉඳගෙන ලයිස්තු ගත කළා දෙයි කියලා එහෙම අපේක්ෂා කරන්න එපා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී ශරීරයේ දැඩි ලෙස සමාධියට ගැඹුරු වී තිබුණද හිත පිටත යන බවක් දැනේ. එසේ සිදුවේ හැකිද? ඒක නිසා මේ සමාධිය කියන එක මොකද්ද දන්නේ මම සාමාන්‍යක මාතෘකාවක් වශයෙන් ගන්න මම කියන්නේ සතියෙන් ඉන්නකොට නම් හිත පිට යන බවක් දැනෙන්නත් පුළුවන්. නමුත් එහෙම හිත පිට යන බවක් දැනුණත් ඒක Taman කියලා කරපු දෙයක් නෙවෙයි නම් ඉබේ සිද්ධ වෙන දෙයක් නම් ඒක නැවත නැවත කිරීමෙන් එහෙම නැත්නම් ඒක නැවත නැවත සිද්ධ වෙන්න ඉඩ ඇරීමෙන් තමන්ටම දැනගන්න පුළුවන් මේක හිතින් මවාගත්ත දෙයක්ද එහෙම නැත්නම් ඇත්තටම වෙන ගමන් හිත පිට යද්දි ඒ තමන්ගේ එකලස සමාධිය සතිය පාත්තන්න පුළුවන් අර පළවෙනි ප්‍රශ්නේ වගේ මේ වගේ භාවනාදී හම්බෙන මේ පුංචි පුංචි අතුරු ප්‍රශ්න හැම එකකදීම හිතලා කෙරුවොත් තමයි අපිට ඔක වගකීම එන්න තියෙන්නේ. හිතලා කෙරුවත් යම් පොඩි පොඩි වෙනස්කම් කෙරුවට කමක් නැහැ. නමුත් ඉබේ සිදුවෙන එකක් නම් ඒකට එහෙම ඉඩ දීලා ඒකට ඉස්සර පස්සර දෙකේ සතිය තියෙනවනම් කිසි බයවිල්ලක් වෙන්න එපා. මුලින්ම සතිය තියෙනවා සමාධිය තියෙනවා හිත පිට යනවා ඊට පස්සේ ආයෙ සතිය සමාධියට ගන්න පුළුවන් නම් එච්චර ලොකු හානියක් වෙන්නේ නැහැ. යෝගාවචරයේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය සිදුවන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන්ද ඒක වැරදිද ඒ සිදුවන ආකාරය පැහැදිලි කර දෙන්න යම් වෙලාවක සති එක සති මාත්‍රාවක් තියෙනවා නම් සති මාත්‍රාවකට සක්කාය දිට්ඨිය ගැලවෙනවා. සති මාත්‍රා චිත්තක්ෂණ දෙකකට තියෙනවා නම් සති මාත්‍රා චිත්ත දෙකකට සක්කාය දිට්ඨිය ගැලවෙනවා. සති මාත්‍රා චිත්තක්ෂණ තුනකට තියෙනවා නම් ඒහා ප්‍රමාණ සක්කාය දිට්ඨිය ගැලවෙනවා. ඒ නිසා කොයි වෙලාවක හරි සතියින් ඉන්න සෑම වෙලාවකම සක්කාය දිට්ඨියට ආහාර නැති වෙනවා, ක්ලාන්ත වෙනවා. ඒ නිසා වැඩි වේලාවක් සතිය පවත්වන්න පුළුවන් නම් ඒහා සමාන ඊට ප්‍රතිපක්ෂව සක්කාය දිට්ඨිය ගෙවි යෑම සිද්ධ වෙනවා. ඒ නිසා සතිය හොඳ ඉදිරි ගමනක් විදිහටත් සක්කාය දිට්ඨිය ආපස්සට යවන අවුල් කරන එකක් විදිහටත් ඒ අනුව හැකිතාක් දුරට මේ සතිය දිකට වැඩක් වැලක් පැවැත්වීමෙන් ඒ සක්කාය දිට්ඨි ලැබෙන ආහාර අඩු කරන්න පුළුවන් බවත් ආරක්ෂාකාරී උත්තරක් විදිහට දෙන්න පුළුවන්. මම ඇතුළු ධර්ම සභාව වෙනුවෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන සීක්වා කෙටි පිළිතුරු සෑයයි චිත්තමි දින කිහිපයකට විස්තරලේ සාකච්ඡා කරන නිසා භාවනායන සමාධියක පිහිටීමේදී වටිනා ස්ථාන එයි වටිනා ස්ථාන අත්දැකීමද මම පළවෙනිම වාක්‍යයෙන් කිව්වා මේ භාවනාවේදී මේ සමාධිය කියන එක අපි අතුරු පිළිදෙට ගන්න මේක සතිය වැඩිවීමක් මේක සතිපට්ඨාන නිසා භාවනායන සමාධියක වැඩි සිටීමද කියන එක ඔව් ඒකත් ඇත්ත තමයි නමුත් මේ වැඩමුළුවේදී අපි ගත්තේ සතිපට්ඨානේ ඒ නිසා සතිපට්ඨාන නුවර සමාධි හෝ ප්‍රඥාව හෝ 이르දි හෝ මාර්ගඵල හෝ ධ්‍යාන හෝ ලැබෙනවා. ඒ නිසා අපි මෙතනදී සතිය. වැඩි වේලාවක් භාවනාදී ඉරියව් පවත්වා තබා ගැනීමද වැදගත් නැත්නම් කෙටි වේලාවක භාවනාවේ ගැඹුරු ස්ථාන හුස්ම රැල්ල නැතෝ 100 අතරින් සිත දිනු කිරීම දෙකම ඕනේ. ඒකට කියනවා මේ width and depth කියලා ගැඹුරත් ඕනේ පළලත් ඕනේ. එනිසා මේ දෙක සිදුවෙන්නේ එකිනෙකට හේතු වෙලා දෙකම වැඩි කරන්න. වැඩි වේලාවක් ඉන්න එකත් බලන්න ඉන්න වෙලාවක ගැඹුරට කාගෙන යෑමත් අවශ්‍යයි. භාවනා යෝගින්ගේ ඉරියව් පැය 24 තුළ දීම ශාන්ත විය යුතුමද ඒන් ප්‍රතිඵල ලැබිය හැකි කෙසේද? ශාන්ත මේ ඒ කියන්නේ නැවතිල්ලේ වැඩ කිරීමත් නිස්සද්ද වැඩ කිරීමත් ආධුනික සතියට උදව් කරනවා. ඒක හරියට මේ කාර්යයක් පුරුදු වෙනකොට ඉක්මනට යන්න මේ ඉගෙන ගන්න ඕනේ හිමීට පදවන්න ඉගෙන ගන්න. ඒකල ඒකල තමයි ගියර් එක මාරු කරන එක සිද්ධ කරන්නේ. පස්සේ ස්පීඩ් කරන්න පුළුවන්. ඒ වගේ මුලදී නැවතිල්ලේ ක්‍රියාත්මක කරන එක මේක විශේෂයෙන්ම විතක්ක සංඨාන සූත්‍රයේදී එහෙම නැත්නම් ද්වේදා විතක්ක සූත්‍රවල සර්වඥයන් සඳහන් කරලා තිනවා. අපි වේග කවන හැටි ඉබේම දන්නවා. අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේක නැවතිල්ල කිරීම. ඒ නිසා ඒක යෝග කර්මයක් විදිහට සතිය පිටවීමට ආධාරකයක් විදිහට සඳහන් කරනවා. නමුත් හොඳට පුරුදු වුණාට පස්සේ සාමාන්‍ය වේගයට යන්න පුළුවන්. මේ ස්ථානයේදී ඉන්දිය සංවරය නිසා සතිය පිටුම නිසා සක්මන් භාවනාදී ලැබුව අත්දැකීම් නිසාත් මගේ භාවනාවේ මා නොලැබූ අත්දැකීම් කීපයක් ලැබුවෙමි. ඉතින් ඒකට උත්තර දෙන්න යන්නේ ඒක ප්‍රකාශක. එසේ ඌයේ පෙරසටහන් කරලද ක්‍රියාවලිය ප්‍රතිඵලයක් යයි මම හිතමි. ඒකත් ප්‍රකාශනයක්. එසේම නැතුව සමාධියක පැයක් හෝ දෙකක් ගත කිරීම දියුණුවක් නොව තම ජීවිතේ වටිනා අවස්ථාවන් කොටසක් නිකුරණේ මග හැරීමක් හැටියට පෙනේ. මේ මගේ දුර්ලභමක්ද? ඒක හුදු මතයක් විතරයි. සමාධියක ඉන්නවයි කියලා කියන්නේ කාලේනාස්ති කිරීමක්ද කියලා අහනවා. ඒක හරියට කියනවා නම් අපි සමාධිය කියලා කියන්නේ නරක ඇබ්බැහි යක්නා, බීලා වේලාව නාස්ති කරා, සූදු කෙල්ල විභාව නාස්ති කරා වගේ. නමුත් සමාධිය එහෙම ඒකාන්තයෙන්ම ජීවිතේ නිකරණ ඇරීමක් නෙවෙයි. සමාධි වේලාවේදී ඇති හැටිය දැකීමට ලොකු ඉඩක් වෙන නිසා සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා සරුවචන්ස මේ සමාධිය අගය කරලා තියෙනවා. ඒ නිසා උංගක් විපස්සනා පැත්තට නැඹුරු වෙච්ච කෙනා සමාධියට බයක් මේ බීතිකාවක් ඇති කරගන්නවා. ඉතින් එතකොට සමාධියට යෑම කාලේනාශ කිරීමක් කියලා කියනවා. එහෙමම කියන්න අමාරුයි. සමාධියත් ආධ්‍යාත්මික ගමනේ අත්‍යවශ්‍ය අංගයක්. ඒක අර වීර්යයත් එක්ක සමබර කිරීම තමයි ප්‍රශ්න තියෙන්නේ. වීර්ය අඩු වෙලා සමාධිය වැඩි වුණොත් තමයි නින්දට හෝ එහෙනම් වැරදියකට පටලවා ගන්න වෙන්නේ. ඒ නිසා ඒ අදාළ වීර්ය ධර්මයත් එක්ක සම්බර කරගත්තොත් සමාධිය ප්‍රයෝජනත් ප්‍රයෝජන ගන්න පුළුවන්. බෝධිනකේ ප්‍රයෝජනෙ සඳහා ශරීරයේ කොටස් වෙන් කර දක්වන DVD තැටියක් ලබා දීමට හැකි නම් කෘතඥ කාටද දෙන්නේ? ඈ? අර සල්ලි තියෙන අපි පෙන්වන්න තැටි සල්ලි දීලා ගන්න. ඒක ඉතින් ඒක ඒ කියන්නේ රට රටවල වල හැටියට වෙනස් ඒ මේ මේ පෙන්වන සීඩ් එකේ යටටම පෙන්වන තොරතුරු ටික මේක සාමාන්‍යයෙන් මේ කොපි කරන්න එපයි කියලා තියෙනවා. ඒක නිසා මේ දන්න කෙනෙක් ඉන්නවා නම් YouTube එකේ වොන් ෆොන් හාගන් ගුන්ටර් ෆොන් හාගන් කියලා ගහපුවාම එනවා ඔය ක්ලිප්ස්. ඊට පස්සේ ඔය එක එක ඩවුන්ලෝඩ් කරනවා. හරි ගස්සන ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේක කරනකොටත් මං කිව්වා ඒ කරන එක නඩත් අපි නිත්‍යානුකූල නැති කිසි දෙයකට යන්න එපා. අපි ළඟ තියෙනවා නිත්‍යානුකූලව ගෙනපු DVD දෙකක්. ඒකේ තියෙන ප්‍රධාන ප්‍රදර්ශනේ ඒ දෙකේදී මම කැනඩාවට සල්ලි කැනඩාට යන දායකයෙක් කිව්වට පස්සේ එවනවා. ඉතින් ඒ තොරතුරු ටික ලියාගෙන ගෙන්න ගන්න එකයි තියෙන්නේ. එහෙම නැතුව ඉතින් ඔක්කොටම දෙනවා වෙනකොට තමයි අපි දීලා තියෙන්නේ. ඒකේ මේ පල්ලේ ඇති මලක කේස් එක ඒක දැන් මම යන ගමන් ඉන්න මම ඒක දෙන්න ඊට පස්සේ දාන්න කෙනෙක් ලියාගෙන ඕඩර් කරන්න ඕනේ Google හරි නැත්නම් ඔය මේ දැන් ඒකට ඕඩර් කරපුවාම ආරියට දාලා ඒගොල්ලෝ එවනවා මට කොහොමද කන්නඩියක් ඉස්සරහට ගියාම හරි වැඩි. ගරු ස්වාමීන් වහන්සේ පිරිසිදු කරන විට සතිය පිහිටීම තත්කරදී ගති ක්‍රියාවට වඩා තදින් හුස්ම දැනෙනවා දැනෙන්න පටන් ගත්තා මේ වෙලාවට කොමක් කළ යුතුද හුස්ම දිහා බලන්න. වැඩ කරනකොට හුස්ම වේගෙන් වැඩ කරනවා හුස්ම දිහා බලන්න. ඒක තැම්පත් වුණාට පස්සේ වැඩි බලන්න. සක්මණේජිත් මම දැන් මම දැන් මෙතන අදහස හිතලගත් විකසම දෙපා පතුල් වලට වඩා හුස්ම ඉස්මතු වේ කුමක් කළ යුතුදයි කටවෙන් පහදා දෙන්න. ප්‍රකට දේ ගන්න. ඒකට විසුද්ධි මාර්ග ටීකාවේ සඳහන් කරලා තිනවා යථාපාකටං විපස්සනා බිනිවේෂෝ යම ප්‍රකටද එතනින් විපස්සනාට බැස ගන්න. පච්චා අනුප අනුපහට්ටන්තේනපි උපායේන උපට්ඨ වෙත්වා සම්මසිතබ්බං කියලා තිනවා. ඒකෙන් අල්ලගෙන යාලු කරගත්තට පස්සේ ප්‍රකට නොවිච්ච දේවලුත් ප්‍රකට කරගන්න පුළුවන්. ඉස්ලාම ඕන කරලා තියෙන්නේ ඒ අරමුණ විශ්ින් ඉදිරියට පයින් ක්‍රමයට ඒකේ ප්‍රකටතාවයට අනුව ඉදිරිපත් වෙන එකත් එක්ක සතිය පිහිටවන එකයි. පස්සේ මූල ධර්ම අනුකූලව සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ නිසා එහෙන් මෙහෙට එන අධික කරනකොට තමන් ඒ අතින් තමයි අල්ලන්නේ. ඒ යා ප්‍රකට වෙන ප්‍රසිද්ධ වෙන ස්ථානෙ තමයි ඉස්සරහට යන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවට ආධුනිකෙක් ලෙස මෙමෙන් වැඩසටහනට සම්බන්ධ වූ මා ආවසු ගෙදර යනුවේ ඊට ප්‍රසන්න සිටිනී. ඒ ඔබ වහන්සේගේ උපදේශ පරිදි මේ වැඩසටහනේ උපරිම පලන දාගත් නිසාය. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡා ඉතා සිත් ගන්නා සුළු ඔබ වහන්සේ පතන බෝධිකින් ඉක්මනින් නිර්වාණ අවබෝධි වේවායි පතමි නිවන් සුව ලැබේවා. සාමාන්‍ය ඕක්ඥාන ඉතින් අපවත් වුණාට පස්සේ හැබැයි කමන්නේ ඉතින් ගානන්නේ. ලංකාවේ හැටියට නිවන් සුව ලැබේවා කියවනම් ඉතින් වෙච්චියට ඇණේ ගහලා තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ධර්ම අවබෝධයක් නැමැතිව ධර්මේ නොඅසා තනියෙන් භාවනා පමණක් වැඩිමේ සෝතාපට්ටි ඵලෙ ලබාගත හැකිද? සමහර විට කෝ කියන්න සිද්ධ වෙනවා. නමුත් ඒ අවබෝධය නොමැතිව වෙන එකක් නෙවෙයි. තනියෙන් භාවනා කිරීම වෙච්ච එකක් නෙවෙයි. කලින් ගෙන අප ගැම්ම තියෙනවනම් ඒ ගැම්මට සමහර විටක ඒ වගේ ඵලපෝෂණ ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් ගමනක් යනකොට පය හැප්පිලා මේ මණිකක් හම්බුනා වගේ මගදී හම්බෙන්නේ නැහැ සෝවාන් ඵලෙ. දෙයක් ප්‍රයත්නෙම තමන්ගෙම ප්‍රයත්නෙමයි ඒ නිසා අවස්ථාවාදීව බලාපොරොත්තු වෙන්න එපා සෝවන් ඵලයේ නිකන් බත් කකා ඉන්න ගම බුදියන් ඉන්න ගම හම්බ වෙයි කියලා. එහෙම නැ කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතුන් කියලා සරුවත් වහන්සේ සඳහන් කරත මේ කෘත්‍යයෙන් උත්සාහයෙන් ලැබලා තියෙන්නේ. නමුත් ලැබෙන වෙලාව උත්සාහ කරමින් මේ ඉන්න වෙලාවක නොවෙන්න ඉඩ තියෙනවා අනික් වෙලාවකුණත් ප්‍රතිඵල ලැබෙන්න ඉඩ තියෙනවා. සම්මාදිට්ඨිය ඇතිවන්නේ පංච උපාදානස්කන්ධයේ උදේවය දැකීමෙන් පසුව පමණක්ද සම්මාදිට්ඨිය ඇතිකර හැක්කේ සම්මා දිට්ඨි ඇති කරගත හැකි කෙසේද? ඉතින් මේක තමයි මේ දවස් 7ේම අපි සාකච්ඡා කළේ. ඉතින් යන්න ඉස්සලා අහනවා මේක පුංචි කරලා පැකට් කරලා පෙත්තකට දාලා දෙන්න බැරි ටික කියලා සම්මා දිට්ඨිය ඇති කරගන්න කියලා. එහෙම කරන්න බෑ. පහුගිය කීරේ කියපොත් බණ ටික නැවත අහන්න. නැවත අහනකොට තේරෙයි ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් අර අර පළවෙනි ප්‍රශ්නෙට මම ඒක සාසනතලා කිව්වා වගේ සත්‍යමත්ව ඉන්න හැම චිත්තක්ෂණයකම මිච්ඡා දිට්ඨියට ආහාර නැති වෙනවා සම්මා දිට්ඨිය හැදෙනවා. ඒ නිසා පුළුවන් තරම් සතිමත් වෙන එකයි ඍජු කෙටි උත්තරේ. බොහෝසේ ධර්ම ශ්‍රවණය කිරීමේ යම් යම් විදර්ශනා නුවණ වඩවාගත හැකිද? මේ ඔක්කොම එක ප්‍රශ්නයක් අහන්න හදන්නේ ඒ වගේ මේ බ්‍රවුන්ස් කම්පැනිට කොන්ත්‍රාත්තයක් දීලා නැත්නම් මිලර්ස් කම්පැනිට කොන්ත්‍රාත්තයක් දීලා ගන්න පුළුවන් මේ සෝවාන් කියන එක. නැත්නම් මේ විදර්ශනා ඥාන ටිකක් හරි කමන්නේ මේ කාට හරි ලව්ව කරගන්න පුළුවන් දෙයක්. මේක එහෙම කරන්න අමාරුයි. සද්ධානුසාරී හා ධම්මානුසාරී යන කවරෙද්ද සද්ධානුසාරී හුඟක් වෙලාවට සමත යෝගා සමත යානික යෝගාවචරය ධම්මානුසාරී කියනවා විපස්සනා යානික යෝගාවචරය නැත්නම් චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා කියන එකේම මේ ගමන් පෙත තමයි මේකෙන් පෙන්වන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ භාවනා මධ්‍යස්ථානට පැමිණීමෙන් සතිය පිටුවා ගැනීම හා සක්මන් භාවනාවේ වැදගත්කම ඊට හොඳින් වටාගත් මේ අවබෝධය අපට ලබා දීමට ඔබ වහන්සේ කැපීම විතා ගෞරවයෙන් අගය කරමි. මෙම සත්කාරය කරගෙන යාමට තවදුරටත් ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි. විශේෂයෙන් භාවනා කරගෙන යද්දී උරන් උලන් රැල්ල නොදැනී තැහෙන වේලාවක් පවතිනං අරමුණු සොයා නොගොස් නිදහසේ බලා සිටීම පමණක්ද කළ යුත්තේ. ඔව් ඒකට මේ නිදහසට විවේකයේ කියලා කිය හැකි, විස්රාමයේ කියලා කියන්න පුළුවන්, හුදකලාව කියන්න පුළුවන්. ඉතින් Taman මේ විවේකයට නිදාසට උදකලාවට විශ්‍රාම භාවයට අනුග්‍රහ කරන්න. අනුග්‍රහ කරනට ඒක නිතර Tamanට හුරු දෙයක් වශයෙන් පවත් ගන්න පුළුවන් දෙයක් පාටපත් වෙනවා. ඉතින් ඒක උපේන එක එකම දෙයක්. ඒක යාළු වෙන එක ඒකත් එක්ක නිතර අසුර පවත්වන එක ඊට වැඩිය ටිකක් වෙනස් ක්‍රම වේදයක්. ඒ වෙනස් ක්‍රම වේදයට අවශ්‍යතාවය හෝ සුදුසුකම ලැබෙන්නේ ඉස්සලාම උපයාගත්තට පස්සේ. උපයාගත්තට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන විට ආස්වාද ප්‍රසවාසයේ සියුම් වේගන ගොස් නොදෙනියයි නැවත සියුම් ලෙස ආස්වාද ප්‍රසවාස දෙනේ මේ මාරුවෙන් මාරුවට දිගටම සිටියේ සමහර වෙලාවල් ඇඟ හිදි වැටීම දැවිල්ල හිරවීම කටුවටින්නාක් මින් දැනීම වැනි ඒවා ඇති වී නැති වීයයි එක්වරක් ආලෝකයක් වැටි ඒ දෙස බලා ඉන්න විට විශාල හිස් අවකාශයක් මෙන් නැති වී උඩින් වේගයෙන් වාත ධාරාවක් කරකෙන්නාක් මෙන් පෙනී නැති වී ගියේය. අද දවල්ද ආලෝකයේ ඇති වී කරකැවෙන විට ඇඟත් සමගම කරකෙනවා මෙන් දැනුනි. තවත් පිටික ජලකරාමයක් කර වතුර යනවා මෙන් දැනී නැති වී ගියේය. මෙම සිද්ධිය නැතිවන්නේ භාවනායේ දියුණුවක් නිසාද වරදක් නිසාදයි කරුණාවෙන් පහදා දෙන මෙන් කවුරුන් ඉලා සිටිමි. මේක වැරද්දක් වෙන්නත් පුළුවන් දියුණුවක් වෙන්න පුළුවන්. ඒකට දක්වන ආකල්පය මතින්. මේ ඔක්කොම තියේදී ආලෝක පෙන්වත් අන්ධකාර පෙන්වත් නොසලී හිටියා සැලුණත්, වැක්කෙන ගතිය තිබුණත්, පිඩු කරන ගතිය තිබුණත්, තමන් ගත්ත තේමාව කඩා ගන්න නැතුව ගියොත් දියුණුයි. ඒකට සැලුණොත් බාධායි. මේ අභ්‍යාසයේ තියෙන එකයි පරමාර්ථයට ඒ කියන්නේ හානි කරගන්න නැතුව මේ ඔක්කොම දිහා බලන්න පුළුවන් නම් බොහොම උසස් දියුණුවක් තිබුණා. අපි විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ඒ එක්කෙනෙක්ගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක් කියලා තිබුණා යත් විශ්වවිද්‍යාලය හිටපු කෙනෙක් චන්දිමල්ලි විශ්වවිද්‍යාලයට පැමිණීමේ මූලික අදහස හිතින් ගිලිහෙන්න ඉඩ දෙන්න එපා කියලා ලියලා තිබුණා. يعني කෙල්ලෙක් එක්ක යාළු වෙන්න එපා කියන එක කියලා. ඉතින් ඕක අහුණා කොල්ලන්. ඊට පස්සේ පිටිවල ගහලා තිබුණා චන්දිමල්ලි විශ්වවිද්‍යාලයට යෑමේ ප්‍රධාන පරමාර්ථය හිතින් ගිලිහෙන්න ඉඩ දෙන්න එපා. භාවනා කරනකොටත් මොන සෙල්ලම් ආවත් ආනාපානෙ හිතින් ගිලිහෙන්න දෙන්න එපා. මේ නිතරම මතක තියාගන්න ඕනේ මේ හදවතින් ඔබ කිසි දිනේ අපි නැති තනි කලේ නැත කිසි දිනේ කියලා හදවතින් ඔබ යුද බිමේ අපි තනි කලේ නැත කිසි දිනේ කියලා ආනාපානේ යුද බිමේ සටන් කරද්දී ආනාපානේ පාවා දෙන්න මොන දෙල්ලන් ආවත් ආනාපානට ඔය සින්දෝ කිය කිය ඉන්න එකයි තියෙන්නේ කරුණී ස්වාමීන් වහන්සේ කරුණාකර ඔබ වහන්සේ සෙනස්රා උදේට දේශනා කරන බණ සජීවී ශ්‍රවණ කළ හැකි වෙබ් ඇඩ්‍රස් එක පවසන්න. ඇත්තටම මේකක් එහෙම එකක් නැහැ. සෙනසුරාදා උදේට දේශනා කරන බණ සජීවීව ශ්‍රවණය කළ හැකි වෙබ් ඇඩ්‍රස් එක පවසන්න. මේ දැන්ට එහෙම සජීවීව බණක් කියන අදහසක් නැහැ. නමුත් අපි සජීවී ධර්ම සාකච්ඡාවක් පවත්වනවා මෙල්බන් කීස්බරෝ පන්සලත් එක්ක. ඒක පැයකමාරක විතර වැඩක්. ඒක තනිකරම ටෙලිෆෝන් එකෙන් කරන්නේ. ඉතින් ඒකට තුන්වෙනි පිරිසක් සම්බන්ධ කරවීම තාක්ෂණික වශයෙන් බැරි එකක් නෙවෙයි. නමුත් අපි තාම උත්සාහ කළා නැහැ. ඒක මේ කීසබරෝ පන්සලත් එක්ක විතරයි සම්බන්ධය පවත්න්නේ. අපි මේ පැත්තෙන් මේ ස්පීකර් මයික් එකක් තියාගෙන සාකච්ඡා කරනවා. ඒ පැත්තෙමත් ඒ ස්පීකර් මයික් එකක් තියාගෙනවා. එතකොට පිරිස් දෙකක් එකතු වෙලා කරන්නේ. ඉතින් ඒක ටෙක්නිකල් පැත්තේ වැඩක්. ඒක කරගන්න පුළුවන් නම් කාට හරි මේ ඒකත් ප්‍රශ්නයක් නෑ. එතකොට මේ group discussion එකට යන්න පුළුවන්. දැන් තියෙන්නේ දෙගොල්ලක් අතර විතරයි. අපහාට මෙම වැඩසටහන කරගෙන යාමට නන්නායුරින් සහයෝගය ලබා දුන් සියලුම දෙනාට මෙම පින් බලය සහ අවංක හදපිරිසතර ප්‍රකාශ කිරීමේ කිරීම මේන් මේන් ඉදිරිපත් කරමි. ඒ වගේම අපාතරින් යම් වරදක් වුණනම් ඒටද සමාව ඉල්ලා සිටිමි. වරදක් නැ දැන් උනත් කෑ ගැවුවොත් අද හරියලවනවා. කිසිහිම නෑ අනුකම්පා බුද්ධියක් අහුනේ නෑ මට කතා කරුවේ නෑ කියන එක නෙමෙයි එකෙන් අදහස. මට ඉඳලා කොක්ක දාගන්න වෙලාවක් වෙන්නේ නෑ. අහුණා නම් ඕය හුරතල් මොකක්වත් නෑ. අන්තිම වෙලාව හරි කන හරි කපනවා. ගරු ස්වාමීන් වහන්සේ උෂ්ණාධික දිනක භාවනා යෙදීදී පිරිමික උඩුකය නිරාවරණය කොට හෝ බැනීමක් ඇඳගෙන භාවනා කිරීමට හැකිද? මේක සාමාන්‍යයෙන් කියනවා මේ ලිංගික ප්‍රදේශ වශයෙන් දක්වනවා ගලවලුවෙන් පහළ පැලමිට දක්වා දනිස් දක්වා ඒවා විවෘත කිරීම ශිෂ්ට නැහැ කියලා. ඒක නිසා ඉස්තියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා භවනා කරනකොට ධනිසෙන් උඩ ගලවලුවෙන් පහත ධනිසෙන් උඩ මේ පැලමිටෙන් උඩ මේ ටික මේ වසාගෙන සිටීම කළ යුතුයි කියලා ඒ නිසා මේ තමන් තනියම කරන වෙලාව නම් ඒක ප්‍රශ්නයක් නෑ නැත්තම් ඒක නමුත් එතකොට මේ සංඝයා වහන්සේක පැත්තක් අරගෙන ඉන්නකොට ඉතින් ඔන්න අනතර ප්‍රශ්නයක් පෙර ගහන ගාන දවුල් ගහන කට්ටිය මේ උඩ අරගෙන පෙර ගහනකොට දවුල් ගහනට එක ප්‍රශ්නයක්. ඊ මම ලන්ඩන් ගියාට පස්සේ මම අඬ ගහන කියන ඕන මාත් එක්කව ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම දවස් 21 වැඩ පිළිවෙලක් තිබුණේ එළියට යන්න වෙලාවක් තිබුණා. වහලේ ඇතුළේම මම හිටියේ. ඉතින් මේන්ගේ මහත්තයා බැන්නා ඔච්චර ගියේ එකේ පොඩ්ඩක් එළිය හුස්ම ගන්න එළියට අරපම් මේ දවස් 21ම තියාගෙන ඉන්නේ. ඊට පස්සේ දවසක් එළියට යන්න බැනුම නිසා ලෑස්ති කරලා කිව්වා ඔහොම යන්න දෙන්නේ නැහැ කියලා. ලන්ඩන් නුවර එහෙම යන්න දෙන්නේ. මම කොහොම ගෑනු එතකොට උඩ දාගන්න දකලා නම් මේ හාමුදුරන් ඉස්සරද බැරි කියලා. පස්සේ මට මතක් වුණා ඇත්තට බුදුහාමුදුරුවෝත් කියලා දෙනවා අපිට එළියට යන්න එපයි කියලා උරේ වහල්. දෙවුරු වහගෙන යන්නයි කියලා තියෙන්නේ. ඒ ප්‍රශ්න නිසා තමයි. ඉතින් ඒක මේ ස්ත්‍රී පුරුෂ වෙනසක් ඇත්තේ නෑ. මේ අරසා කරන්න ඕනේ මේ හැම කෙනාගේම කාමකෝප නොයි අවිශීම සඳහා කරන මේ මොකද්ද කියන්නේ? සදාචාරාත්මක මේකක් තියෙන මේක. පරයන්ක භාවනාදී පොඩි පුටුවක වාඩි පරයන්ක භාවනා කළාට පමණක් නැත පිටකොන්ද හේතු නොවන විදිහට පුටුවේ වාඩි විය යුතුද මේක ඇත්තටම පළවෙනි දවසේ මම මතක් කරා මේ කය හොඳට පහසුර තියාගෙන ඕනේ භාවනාවට යන්න ඒ නිසා ඒක අපහසු ඉරියව්වකින් පටන් අරගත්තොත් හිත විස්්‍රාම වෙන්නේ හිත විවේක වෙන්නේ ඒ නිසා පුටුවක් ගන්නවා නම් පිටිපස්සේ ඇඳ කෙලින් තියෙන පුටුවක් ගන්න කියනවා හාන්සි පුටු ගන්න නැතුව ඒකල කොහොම හරි හිත සතිය ඇති කරලා දුන්නට පස්සේ කය ඕන විදියක් කරගන්න පුළුවන්. පටන් ගන්නකොට පුළුවන් තරම් පහසුකම් ටික දෙන්න. පහසුකම් දෙනවා කියලා කියන්නේ මේ සුඛෝපභෝගී කුමර කුමරී ශප නෙවෙයි. වැඩි වේලාවක් ඉරියව පවත්තන. ඒක නිසා මේ සඳහා ඒකේ ප්‍රමාණක් නැහැ. නමුත් මේකෙදී පලා ගොඩට ඒමටගත් උත්සාහය හා සමානව ඊටත් වැඩි උත්සාහ කරමි. මේ වැඩමුළුවේදී සත්‍යයට මුල්තන දෙමින් දේශනා කරන මේ මහා චත්තාරිසක සූත්‍රයෙන් සෑම විටම සතියෙන් සාමාන්‍ය ජීවිතයේදී පවා සිටීමට වැදගත්කම වටහා දෙමින් අපගේ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් අපට දුන් අවවාද මා හිසමුදෙන් පිළිගනිමි. දවස් තුනක් නිදි කිරීමෙන් ධර්ම දේශන ඇසුවම ඇසුවම මගේ නිදිමත ප්‍රශ්න ඔබ වහන්සේ ලැබෙන පිළිතුරන නිදිමත ජයගතිමි. මේ සෑම අවවාදයකම කිසි දිනක අමතක නොකොට කිසි හෝ මේ සසරින් ගොඩ ඒමට ඔබ වහන්සේගේ දේශනා අනුව මේ සතිපට්ඨාන මාර්ගය අපට පිළිසරණ වන බව තදින් විශ්වාස කරමු. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. මේටි ඉවර වේගන එනකොට එන කැන්ඩිඩේට් ටික ඉවර වේගන එනකොට එන සද්දෝය. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ පළමු මෙහි පැමිණි පළමු දිනීම භාවනා ශාලාවට ගොස් වාඩි වූ විට නිත යොමු වූ බෝඩ් එකේ ලියා තිබූ දෛනික කාලසටහනටයි අවදි වීම සක්මන පර්යංකේ සක්මන යනාදීමයි ජනාධියට. මට ඒක විතරම සිතාවේ gedara හිටියත් මේ කරන්න තිබුණා නේද අදහසයි. නමුත් රාත්‍රියේදී ධර්මදේශන උභාංශයේ කියවුණු දෙයක් මගේ හිතට උනන්දුවක් ඇතිවීමේ එක්තරා සෙල්ලමක් බව මට මතක ඇතියට නවකේක් වූ මම මෙය වාශයක් කරගතිමි. මගේ පුතා පළවෙනි වසරට ඇතුළත් කරන විට ඒ ගුරුතුමී පැවසුනේ පෙර පාසල් වලට නොගිය ළමයින්ට ඉගැන්වීම හරු පහසු බවයි. මමත් සක්මන්ටත් ආධුනිකෙක් මෙවැනි ආයතනයකටත් ආධුනිකෙක් මේ මතකයන් එක්කමම පසුදින සක්මන් කළා වේගයෙන් හිමින් වේගයෙන් එක එක විදියට නැවත නැවත කළා මගේ මෙසේ දින 10 දෙකක් විතර යනකොට ඉබේම මාව අවශ්‍ය ලෙස සකස් වෙන බව තේරුණා සක්මන ඇඟ උණුසුම් කරන දෙයක්ද යන්න මගේ හිතට ඇතුළු වී ඉන්පසුවේ සක්මන ඉවර වූයි පරියන්කට යෑමද එය යෑමේදී තේරුම් ගතිමි ස්වාමින්වහන්සේ කතා වස්තුවක දැක්වෙන පරිදි රන් කරුවෙක් ආභරණයක් තලා සකස් කරන්නක් මෙන් ඔබ වහන්සේගේ අවදානුශාසනා ධර්මදේශන අනුසාරයෙන් ඒවා අනුගමනය කළොත් ටිකකින් ටික අපටත් එලෙස සිතක් සකස් කළ හැකි බව පෙනේ ටිකෙන් ටික කියන එක. මෙම අරණ්‍යයට බැමිණ මුල් දවසේ සිට අද දින දක්වා මට මගේ මගේ සෙමි සෙමි දිනුවක් දැනේ. ඒ ආරක්ෂා කරන දිනු කර ගැනීම මගේ වගකීමයි. මෙතෙක් සිල් ගත්තත් බණ ඇසුවත් ඒ දේශනයක් ඇසුරින් මගේ හැමදා හිතේ තිබුණු ප්‍රශ්නයකට උත්තර ලැබුණේ නිලබුණ නිලබුණ නොලැබුණේ තියෙන. නමුත් ඔබ වහන්සේගේ ඊයේ සහ ඊට කලින් දෙන දේශනා දෙකේදී මම බලාපොරොත්තු වෙන සිට නියම උත්තර ලැබුණේ නම් මම දැන් මෙතන සිටීමයි. මේ සඳහා මග පෙන්ව ඔබ වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද කායද්්වාරයෙන් වාග්ද්වාරයෙන් මනෝද්වාරයෙන් ద్వාරත්‍රයෙන් දෝත්මුතුන් තමා ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් චිත්තප්‍රසාදයෙන් නියතමානීව ඔබ වහන්සේගේ දෙපා වෙන নমස්කාර කරමින් নমස්කාර වේවා. ඒකත් ජය සිරි මංගල සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ලට හිත තියලා බලන්න හැදුවට ඒ ඒකට හිත නැහැ. කලනාලේ ඔස්සේ උගුරේ ගැටමින් තියෙනවා. ඒින්ම නොදැනී යනතුරු බලන් හිටියත් නාසයෙන් ඊතා ස්වල්පයක් වශයෙන් එන යන බව බවක් පමණක් දකිනවා. ඒ නොදැනී ගිය පසු ඇඟේ කිසිම ගැස්මක්වත් නැහැ. හිත පිට ගිහිල්ලත් නැහැ. නීවරණ ඇතුළේ මුකුත් නැහැ. බලන්න හුස්මකුත් නැහැ. ඒ නිසාම අලස ගතියක් ඇවිත් පැයක් පමණ ගියන පසු නැගිටින්න හිතේ. නැගිටින්න හිතේ. ඒචර එක ප්‍රකාශයක් විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ අලස ගතියට තමයි කෙලස් කියලා කියන්නේ. අර වගේ ලස්සන කරදරයක් නැත්නම් කාවට පස්සේ ඒකට කුසීත වෙනවා, හිත නිදිමත වෙනවා, අලස ගති පානවා. ඉතින් ඒ නිසා මේ තෑග්ගක් දෙනකොට තෑග්ග ගන්න කෙනා නැහැ. රණ්ඩු කරලා කරලා කරලා තෑග්ග දෙනවා. ඩාග දෙන වෙලාවේදී මනුස්සයා ගෙදර නැහැ. එහෙම නැත්නම් ගෙදර ඔක්කොම සල්ලි වාගේ හම්බ කරලා ඔක්කොම තිබ්බ වෙලාවේ මුළු ගේම කඩාන හොරෙන් අරගෙන යනවා කවුරු හරි. ඒ වගේ තමයි මේ නිින්ද මේ අලස ගතිය. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ හම්බ කරන කෙනායි හම්බ කරන වස්තුවට ගරු කරන්නාසේ අර වගේ නීවරණ තත්වයක් එනකොට ඒකට කොහොමද මං අවදි වෙන්නේ? කොහොමද මං ඒක වැඩි වෙලා ඉන්නේ? කොහොමද මම ඒක නැවත නැවත ඇති කරගන්නේ කියලා ඇති වෙච්ච නැති කෙනාට වැඩිය ඇති වෙච්ච කෙනාට ක්‍රමසා විදි ඇති කරන්න තියෙන අවස්ථා වැඩි. ඒක තමන්ගෙම සාමාන්‍ය බුද්ධියට දාලා නැවත නැවත නිින්ද තිබුණට කමන්නේ ඒක කෙලෙසයක් බව දැනගෙන මෙච්චර දේවල් ජයගත්ත මට මේකත් ජය ගන්න ඕනේ නැහැ කියලා හොඳ දෘෂ්ටියක් ඇති කරගන්න එකයි මේකට කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා ඊට උසස් බව මට වැටහුනේ මේ වැඩමුළුවේදී. ඊතරදී කරනවා ඒ නිසා වෙන්නේ නැති සමහර දිනවල 100 හොඳින් පැවැත්විය හැකියි. ඒ බව තීරණය මෙහිදී. ශක්මන් භාවනාවට අත දෙන බව දැනගෙන හිටියත් අර්ථවත් ලෙස දුන්නේ ඔබ වහන්සේයි. නිවන් තමන් දකින අසනදී දැනෙන විඳිනදී ඒ ඒ අර්ථ වලින් හිතින් අධ්‍යක්ෂ යුතුය නේද? උදාහරණ පාර යනකොට කොපණ දේ පේනවද? වෙනවද? එවිටේ රූප සහිතන රූපයක් හරන්නේ ඒ හා ඒ දැකීමක් නේ හා ශබ්දයක් නේ කියලා හිතලා අතහැරීමද සතිය කියන්නේ මම මේ මට එහෙම හිතුණා නිතරම අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් අවශ්‍ය දේත් ඇසීම, පෙනීම, දැක්වීම වෙනවා. ඊයම එකක්ම දැනගත් බව සිතින් දැකීමද සතිය කියන්නේ. නැත්තම් ගෘහ ජීවිතයේ තුලදී කරන විඳින අත්දැකීම් වලත් අප සතිය මෙහෙවිට කෙසේද? මේදී අප අෂ්ටලෝක ධර්මතාවයට මුහුණ දීම හුරු කිරීමකුත් වෙනවාද ප්‍රශ්නය. ගෘහ ජීවිතයේ තුලදී එන රාග ద్వේෂ මෝහ තුලින් සතිය මෙහෙවා බේරීමට උපදෙස් පතමි. මම මේ උත්සාහ කරගෙන තියෙනවා මේ රූප ධර්ම හරහා රූපය සද්දයක් වශයෙන් දැනගන්න එක ඒක නිසා අපේ සිංහලයේ කියමක් තියෙනවා පැමිණි දුක් පැනිරහයි කියලා. Taman කරා පැමිණ ඕන දෙයකට ඒ බව දැනගැනීමෙන් අපිට විශාල ආරසාවක් තියෙනවා. ඒක නිසා මේ පැමිණෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ රූප ධර්ම තේරුම් ගත්තොත් පස්සේදී කරා පැමිණෙන රාගය, ద్వේෂය, මෝහය වගේ දේවලුත් එනකොට දැනගන්න පුළුවන්. ඒක විශාල ආරසාවක්. ඒක නතර කරන්න යන්න එපා. නතර කරන්න ගිය ගමන් මේවා ගොජ දාලා එනවා. එනේන වෙලාවේ එනේන බව දැනගෙන හිටියොත් ඒක හරියට මේ මාලිගාවට යන්නේන කවුරුත් වගේ සටහන් කරන දොරටු පාරයට කියලා තියෙනවා. දොරටු පාලය ගාව හැම කෙනාගේ වයින්ඩින් කාඩ් නම්බර එක ලියලා තියෙනවා නම් ගිය වෙලාව ආපු වෙලාව ලියලා තියෙනවා නම් ඇතුලේ වෙන ඕනේ කාරණාවකදී පිටින් ආපු මිනිහා කවුද කියලා අල්ලා ගන්න පුළුවන්. එතකොට ඒ හොරා කැමති නෑ එහෙම වාර්තාගත වෙන තැනක් හරහා යන්න. එයා කැමති නැහැ තමන්ගේ ඩෙන්ටි කාඩ් එක කවුරු හරි දකින්න බලන්න. ඒ නිසා ඉබේම හොරු වෙන එක නතර කරනවා. ඒ නිසා පොත් තැබීම කියලා මේකට කියන්නේ බුක් කීපින් කියලා කරන ගනුදෙනු සිද්ධ වෙන ගනුදෙනු දැනගෙන සිටීම විශාල මිනිසෙකුට විතරක් කළ හැකි විශාල සත්කාරියක්. කමඨාන් සුද්ධ කිරීම හැමදාම කරනවා නම් හොඳයි මට හිතේ ඒ වරදක්ද. අවශ්‍යයට පමණක් ලබා දීම ඊටාම වටිනා බවක් මට හැඟේ. වහනදී හිත තන්පත් වූ විට ඇතිවෙන ගති තන්පත් ගතිය අතපය සෙලුවත් ඇසල නැවත වැළුවත් විඳීමක් නොමැත. ඒට ඇලීමක් නොකර පවතින සත්වයේට හා තවදුරටත් භාවනා කිරීම වීර්ය කිරීමද කළ යුත්තේ. ඔය ඒක තමයි ඇත්තටම කමඨාන් සුද්ධ කිරීම මුලින් මුලින් නිතර කරනවා නම් හොඳයි. ඒක මේ ළමයෙකුට පාඩම් පන්ති උගන්වනවා වගේ මුලදි මුලදි අවශ්‍යයි. නමුත් අන්තිමට ඒකමුත් විමුක්තිය ලබන්න ඕනේ. Tamanටම තමන්ගේ කමඨාන සුද්ධ කරගන්න පුළුවන් ශක්තිය ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ගුරුවරයෙක්ගෙන් වෙන් වෙන්න බැරි වෙනවා. හරියට කිරෙන් අයින් වෙන්න බෑ. තන කිරෙන්ම යැපෙනවා නම්. ඉතින් ආයේ එහිමිට මිට වෙන ආහාර වලට ගියොත් අම්මගෙන් සහ කිරි වලින් වෙන් වෙන්න පුළුවන්. ඒකත් භාවනාදී සිද්ධ වෙනවා. මුලදී නම් හරි වැදගත් වෙනවා සමහරෙකුට ඒ කමඨාන් සුද්ධ කිරීම. ඉතින් ඒක මේ සකච්ඡානුගායිතේ විදිහට සඳහන් හැබැයි හැම දිනාට මේක නෑ හැබැයි. සමා බොහෝ දිනකට උදව් වුණට හැම දිනාට මෙහෙම අවශ්‍ය වෙන්නේ නෑ. කරු ස්වාමීන් වහන්සේ ගෘහස්ත ජීවිතයේ තරම් වගේ වචනක් තියෙනවා වැඩ අධික ඇති ස්ථානයක කඩිනමින් ඒ වැඩ කිරීම එහි සතිය පවත්වමින් කරනකොට මම බලනවා, දකිනවා, හැරෙනවා ආදී වශයෙන් සුළුසුළු දේ අල්ලන්න අපහසුතාවයක් දැනේ. ඊදී අල්ලාගත යුත්තේ කෙසේද? මේ සඳහා කියන පහසු තැනින් පටන් ගන්න හොඳට ප්‍රකට දෙයින් පටන් ගන්න. ඒ වගේම උඟා කලබල බොහෝ සෙනග අතර ඉන්නකොට උත්සාහ කරන්න එපා. ඒක අසාර්ථක වෙනවා. ඒක නිසා නැවතිල්ලේ තමන් තමන් විතරක් කරන වැඩ තමන්ට නැවතිල්ලේ කරන්න පුළුවන් වැඩ වලින් පටන් ගන්න. පටන් ගන්න යනකොට යනකොට හිත සෙනඟ සමාජගත තත්ත්වයක වැඩ දෙක තුනක් එකවර කරනකොට ආදි වශයෙන් අල්ල ගන්න පුළුවන්. ඒ නිසා එදිනදා වැඩවලදී සැහැල්ලු තැනීම පටන් ගන්නවා. ලේසි තැනීම පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා මධ්‍යානදී මධ්‍යස්ථානදී ඉරියව් පැවැත්ම ඉතා සාන්තව ඇති බැවින් හොඳින් සතිය පිහිටන බවක් මට දැනේ. නමුත් එසේ නැතුව ඉරියව් පැවැත්ම සිල්ලත්ෙකුට සුදුසුද? මට හිතන හැටියට සමාධි භාවනාව සති භාවනාව දෙකක් කියයි. ඒ ක්‍රම දෙකට ආවේනික ලක්ෂණ වෙන්වෙන් වශයෙන් ඇති බවක් හැඟේ. පහදා දෙනෙමින් ඉල්ලමි. ඉතින් මම කිව්වොත් සමාධි භාවනාවට ඉස්සලා සතිය තියෙන්නේ සතිය අනුව භාවනා සමාධිය වෙනවයි කියලා. ඒ ආවේනික ලක්ෂණ දැන ගැනීම වක්කීමක් යෝගාවචරයට එන්නේ නැහැ. යෝගාවචරයට වක්කීමෙන්නේ සතියෙම දිනු කරන එකයි. එතකොට පහදා දීමක් අවශ්‍ය වෙන්නේ මේක නිසා මේක වෙනවයි කියන සතිය නිසා සමාධිය එනවා කියන අර්ථය ගත්තාම ඇති. පස්සේ තමයි තේරෙන්නේ සමාධිය නිසා සතියත් එන වෙලාවල් තියෙනවා ඒක ආතවාසියට එන්නේ. ඒක ගැන යෝගාවචරය උනන්දු වී යුතු නෑ. සතියෙන් සමාධියට යන එක වග බලා ගත්තොත් ආපිට ඉනක අතවාසියට හිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිමිදී හුස්ම තුනී වී ගිය විට ආලෝකයක් හෝ කිසිවක් නොපෙනී ඔහේ බලන් ඉන්න තත්ත්වයකටපත් වේ. සැහැල්ලුවක් ඇතත් සතුටක් නැත. කෙලෙස් නැති හිතක් නිසා එලෙස දිගටම සිටීමේදී නැවත හුස්ම දැනෙන ගත විට ඒ දේශ බලා සිටීමේදී පෙර පරිදිම සිදුවේ. මේ අතරතුර රත්තුන දීප්තිමත් ආලෝකයක් රන්වන් දීප්තිමත් ආලෝකයක් වටේට කරකැවින් මා දේශ පැමිණෙනු පෙනේ. ඒ සිට බලා සිටින විට ඈත් වී යනු පෙනේ. නැවත හුස්ම වැටෙන අයුරු දැනේ. මේ අවස්ථාවේ කලියුත්තේ කුමක්ද කරනවෙන් පහදා දෙන්න. මේ වැඩ පිළිවෙල දිගට දිගට කරන්ඩ මේකේ සංසුන් වෙමින්, ගොරෝසු වෙමින්, සංසුන් වෙමින්, ගොරෝසු වෙමින් චක්‍ර කීපයක් කරගෙනකොට මේක Tamanට කුරුදයක් බාටපත් වෙනවා. පළවෙනි වලින් තාටියක් ඕල ගති, කෝඩු ගති එනවා. නමුත් ඒක නැවත නැවත පුරුදු කරනකොට මේ හුරු වෙනවා. ඒක නිකන් ගෙදර ගියා වගේ දැනෙන්න පටන් ගන්නවා. එතකම්ම කරන එකට අපි කියන්නේ වශී කරනවායි කියලා. මේකට කියන දෙන්නේ වශී කරන්නයි කියන්නේ. මේ කර කර මේ හුරු කරගන්න, සීටි කරගන්න එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ රාගයේ ද්වේෂයේ මිශ්‍ර හිතවිලි හිතට නැගෙන විට කිලිටි හිතවිලි ලෙස හිතමින් හිත කිලිටි වුණා ලෙසට දුකක් ඇති මේ හැම හිතවිල්ලක්ම ධම්මානුපස්සනාවට හරවා හිතන හැටි පැහැදිලි කර දෙනු මැනවි. ඉතින් මේ රාගය හෝ ద్వේෂය හෝ මිශ්‍ර හිතවිලි පහළ වෙන විට ඒ කිලිටි හිතක් ඇති වුණා කියලා දුකක් කියලා කියන්නේ ආයෙත් द्वේෂයමයි පහළ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ द्वේෂය හිතින් මේවා බැලුවොත් द्वේෂයමයි පහළ වෙන නිසා මේකේ කිසි වැඩක් නැහැ. නමුත් ඒ රාගයේ द्वේෂය පහවීම බාහිර හේතු නිසා වෙයි. නමුත් මේක කිලිටි හිතක් ඇති වුණා කියලා දුක් වෙන එක ඇතුළෙන් එන එකක්. ඒක තියෙන තාක්කල් අපිට ගැලවුමක් නැහැ. ඒ නිසා රාගේ රාගේ වශයෙන් එන්න අරින්න, ද්වේෂේ ද්වේෂී වශයෙන්, මෝහේ මෝහේ වශයෙන් අලෝභය අදෝසය යමෝ ඒ වශයෙන් මේ එකක්වත් තෝරන්න බේරන්න යෑම තමයි කෙලෙසි කියන්නේ. හොඳ නරක වශයෙන්, හරි වැරදි වශයෙන් ඒ තෝරණ එක අපි ඇබ්බැහියක්. ඒ ඇබ්බැහියට වෙන දේ මම කරා කියලා පශ්චාත්තාප වෙනකොට තවත් දුකක් වෙනවා. ඒ නිසා ඒක සිදු වෙන හේතුඵලano සිදු වෙන දෙයක් විදිහට බැලුවොත් කාටත් වෙන්නේ මේක තමයි කියලා පුළුල් මනසක් ඇති කරන්න බුණා. එතකොට ඒක ධම්මානුපස්සනාවට හැරෙනවා. නමුත් කිලිටි හිතක් පිළිබඳව හිත කිලිටි කර ගැනීම කෙලේශයක්. ඒ නිසා රාග ద్వේෂී මොහයෙන් දැකීම හොඳයි. ඒක තෝරන්න බේරන්න හරි වැරදි බලන්න යන එකට තමයි මාන්නේ කියලා කියන්නේ. මනින කතිය. ඒක අනු උනන්දු කරවන්න හොඳ නැහැ. ඒක දැකගෙන ඒක මම නෙවෙයි කියලා බලන්න හිත ඉන්නකොට ඒ රාගයෙන් ద్వේෂයෙන් තියෙන බලපෑම අඩු වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිමේදී හුස්ම තුනී ගිය පසු නිල් පාට ආලෝකයක් රතු පාට ආලෝකයක් ඉදිරියට පැමිණි. මේ බලා සිටින විට ඈත් වී මේවා හිතේ මායාවක්ද පහදා දෙන්න. මේක මායාවක්ද බව පහදා දෙන්න ප්‍රත්‍යක්ෂයට හිත දාන එකයි කරන්නේ. ඒවා තියේදී ආනාපානෙ බලන්න. එතකොට තමයි තේරෙනවා ප්‍රත්‍යක්ෂයට උරගාලා බලනකොට අරව මායාවක්ද මොකද්ද කියන එක නැවත නැවත එනවනම් හොඳයි. නමුත් උරගාල බැලින කරණ තියෙන්නේ ඒ කායනුපස්සනාවේ. ඒ නිසා මේවා වෙද්දී මේ යුද්ධ බිමේ ඔබ කිසි දිනේ අපි තනි කලේ නැත කියලා ආනාපානට පොඩි සපෝට් එකක් දෙන එකයි කරන්න තියෙන්නේ. මේ එනේ නේවදියා බලන්න කිච්චාම ආනාපානේ මග ඇරෙනවා. මග ඇරුණොත් මේ කියන විදිහට මායාවක් වෙන්න ඉඩ තියෙනවා. මායාවක් වුණත් ප්‍රශ්නයක් නෑ. යතනමෙන් තියෙන ප්‍රත්‍යක්ෂත් එක්ක මොකද්ද කියන්නේ මේ උරගා බැලිය හැකි අරමුණත් එක්ක වැඩ කරන්න වැඩ කරන්න ওই සැකේ නැති වෙනවා. නමුත් මේ පේන විදියට ඉච්චර අමාරු තරක් නෙමෙයි ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒ ආනාපානයට නැත්නම් මූල කර්මස්ථානයේ ප්‍රමුඛතාවය වෙදීම අබ්බැහි කරගන්න. අනිතව ආවට හොඳනරක මොනවා ආවත් ටිකක් ඒක හිතට හුරු වුණාට පස්සේ නැවතත් ආනාපානට හිත යොදන එක තමයි අපිට තියෙන අරසාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසතිය වඩවාගෙන යෑමේදී විපස්සනා නිමිති පහළ වන තුරු විපස්සනාවට භාවනා ආරවා නොයන බවක් පැවසුවා Taman තුලින් ආත්මවල පුරුදු කර ආයුරු මතුවී පැමිණෙන තුරු නමුත් ස්වාමීන් වහන්සේ මේ ආත්මයේ සිට විදර්ශනාව වඩා මේ සසන ඉක්ම වෙන ඉක්ම ඉක්මනින් තුරා ඊතර වීමට අවශ්‍ය ආයුරු විපස්සනා ආරම්භ කළ යුත්තේ කෙසේද මතු උපතක් නැතුව ඉසරවීමට අවශ්‍යයික විපස්සනාව ආරම්භ කළ යුත්තේ කෙසේද? විපස්සනා ආරම්භ කරන ප්‍රත්‍යක්ෂයෙන් සම්මුතියෙන් ඒ නිසා ප්‍රත්‍යක්ෂයේ ඉන්න තෙක් ඉන්න එකයි තියෙන්නේ. ආස්වාස් කරනකොට ආස්වාස් බව දන්නවා. ප්‍රස්වාස් කරනකොට ප්‍රස්වාස් දන්න බව තමයි ප්‍රත්‍යක්ෂය. නැත්නම් වම තියනකොට වම තියෙන බව දන්න. වමේ ගැටුම. ඒ ප්‍රත්‍යක්ෂය සහ සම්මුතියෙන් තමයි මේ විපස්සනා පටන් අරගන්නේ. නිසා ආනාපාන සතිය සක්මන් භාවනාව මේ ආත්ම නිවන් දකින්න හෝ ලබන ආත්ම නිවන් දකින්න හෝ ශ්‍රාවක බෝධියක් ලබන්න හෝ පසේ බුදු ලබාවක් ලබන්න හෝ සම්මා සම්බුද්ධත්වයේ ලබන්න හෝ කොයි දෙයකටත් මේ ආනාපාන සතියත් සක්මනත් තැකේකින් තොරව ඕන කෙනෙකුට අනුමත කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම තුනී වෙමින් යද්දී මුළු ශරීරයෙන්ම කටු අනින්නාක්සේ දැනේ. තදින්ම කසයි. වේදනාවක් ලෙස මෙනෙහි කිරීමේදී නැති වී යයි. නැවත හුස්ම ලෙස බලා සිටීමේදී නැවතත් කටු අනින්නාක්සේ දැනේ. මෙහිදී නැවත නැවත වේදනාවට පස්සනාවක් ආනපන සත්‍යයත් මාරුවෙන් මාරුවට කරමින් සිටීමේ නිවැරදිද? ඇත්තට මේකේදී වේදනාන පස්සනාව කියලා ගන්න පුළුවන්. කෙසේ නමුත් ඒ අරමුණට බහගෙන යනකොට විශේෂයෙන්ම හැම විශේෂයෙන් පුපුරු ගන්න පටන් ගන්නවා. මේ කිප ලකුණු පහළ වෙනවා. සැරයක් දෙසරයක් කරනකම් ඇත්තට කියලා හිතලා අත ගන්න හිතෙනවා, පිළියම් කරන්න හිතෙනවා. නමුත් ඒක ඔක්කොම මේ හිතින් හදාගත්තා වගේ. අන්නේ විශ්වාසය ඇති වුණාට පස්සේ මේකට හිත ව්‍යාපෘත කරන්නේ නැතුව ආනාපාන දිගේ කරගෙන යන එක තමයි මේ කරන්න තියෙන්නේ. මේකේ අටුවාචාරින් වහන්සලා පාව පිළිගන්නවා මෙහෙම දැනුණට අරුම විදියට දැනුණට කවදාකවත් නොදැරිය හැකි මට්ටමට එන්නේ නැහැ කියලා මේ වේදනාව. වේදනාව දැනෙනවා නමුත් දරන්න පුළුවන්. ඒ නිසා ඉවසාගෙන ආනාපානෙත් එක ඉන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සතිය පිහිටවන විට නුරුස්නා ගතිය තමන්ට තමන් දෙස් දෙන ගතිය අනුන්ගේ වැරදි පෙන්න ගතිය හැම දෙයක්ම අංග සම්පූර්ණ වීච ලෙස හිතන ගති ඇති විය හැකි බව වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේ කරුණු හතට මගේ හිතේ තදින්ම හතරම මගේ හිතේ තදින්ම ඇති අතර හිතට හරිම අපහසුාවක් දැනේ. මේ යථා තත්ත්වයටපත් කරගන්නේ කෙරෙහිද මේ පිටිම කෙනෙක් නම් ටිකක් බීලා මොනවාර ශිල්පදයක් දෙයක් කඩනකොට වැඩේ කඩලා ආයෙත් යන්න පුළුවන් අර ට්‍රක් එකට වටන්න. කාන්තාවකත් පරණ පුරුදු කඩප්පුලි ගති දෙක තුනක් තියාගන්න කරන්න. එතකොට මම නැති වෙලා ආයෙ යන්න පුළුවන්. හොදලා කක්ක කොටට යන්න පුළුවන්. මේක දරාගෙන ඉන්න බැරි නම් හොදෝද මඩේ දාන එකයි තියෙන්නේ. ඉතින් මේ හතරම පහළලා තියෙනවනේ টොප්. මොනවා දැන් මේ මං කියන කොටත් තරහා ගිහිල්ලා ඇති මේ නෝට නුරුස්නා ගතිය. වැරදි දකින්න ගතිය හරියට මේ ශාන්තියේ වචන පාවිච්චි කරේ නැහැ කියලා. ඉතින් ඒකකොට දැනගන්න ඕනේ දැන් වැඩේ හරි කියලා. ඒ කියන්නේ මන්ත්‍රේ මතුරාගෙන එනකොට කපුව පරල වෙනවනම් මන්ත්‍රේ හොඳයි. ඉතින් ආයෙ කපුවට වතුර ගහලා ආයෙ සී ගන්නලා ආයෙ මතුරුලා ආයෙ ජප වේගෙන එනකොට ආයෙ බිම දාන්න හදනකොට තොවිල කරන්න වෙලාවක් එන්නේ නැහැ. මන්ත්‍රේ හරිනම් කපුව ජප කපුව පරල වෙනවා. යකා එනවා. යකා ආවට පස්සේ දුවනවනේ බය වෙලා. කරන්න බෑ වැඩි. එතන ජොලි ඔය වැඩේ ඕම් ප්‍රශ්න අහන එකත් හරි කැමැති මම ඔබට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සත්‍යක භාවනා වැඩමුළුවක් අවසානයේ අපි සම හෙට පිටත් වෙයයි. මගේ ජීවිතේ වටිනාම දවස් 7ක් මීසික නිසරණරන්නේ අරන්නේ ගෙවා. නිවෙස් බලා යන්නේ මහාර්ග වස්තු තුනක් දාත ඇති වේ නම් සමමෝතක්ම සතිය හිතීමේ වැදගත්කම. වීර්ය වර්ණ සක්මන් භාවනාවේ අසිරියත්. භාවනා ඉදිරියට ගෙන යා නොහැක නතර වී තිබූ ගැටලු निराකරණය කර ගැනීමක්ද මේදී ලබාගත යුතු උපදේශ පරිදි භාවනා දියුණු කර ගැනීම নিরතුරු වීර්ය වඩමින් මේ වටනා සේවය ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේට කායික මානසික නිරෝගී සුවය දීර්ඝාසත් ලැබේවා ඔබ වහන්සේගේ ඉන්ද්‍රිය සති බල දක්වා වැඩ ගැනීමට මෙම කුසලය උපකාර වේවා සාදු සාදු සාදු ඉතින් ඒකෙන් ඒ කියුනේ අවසාන ලිඛිත ප්‍රශ්නයයි ඉතින් තව අපිට පැය භාගයක් එතෙදි පොඩ්ඩක් වගේ කාලේ තියෙනවා. ඉතින් කාට හරි මේ කාලේ වෙන දෙයකට ප්‍රශ්නයකට ප්‍රකාශන යොමු කරන්න ඕන නම් කරුණාකරලා ඒක ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. තියෙනවා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට මම තුන් සැරයක් ඇවිල්ලා වැඳලා ඈ එලා අපිට පස්වාන් 17කට අවතරයි බුදුන්ට දේවයන් වහන්සේ අපිට පටි ලැබෙන්න අවතරයි කියලා කිව්වම ලැබෙයි. නෑ මේක දැමම දෙන්න බෑ මොකද ඒවා ටික සුද්ධ කරන්න තියෙනවා සුද්ධ කරලා අපි වෙබ් එකට දානවා කොහොමඩක්වත් අපි පට 10ක් 15ක් හදනවා කාට හරි ඉල්ලන ඕන කෙනෙකුට දීලා දාන එකයි කරන්නේ ඒකට මගේ මගේ දේවල්ටත් පඳුරු දාන්න ඕනේ පොඩි ආමරංගේ දේවල්ටත් පඳුරු දාන්න ඕනේ. ඒකල කන්නලව් කරන්න ඕනේ. ටිකටම කන්නලව් කරන්න ඕනේ පස්වාන් දාසකට බුදුවන්ට දේවයන් වහන්සේ අපට පටි ලැබෙන්න අවසරයි. කොහෙද පදිංචි? ආයෙ එහෙනම් අපිට සුමානයක් විතර කල් දෙන්න. එතකොට ලැබෙයි. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට යවනවා අපි. ඒකට ඔක්කොටම පහසුකම් නැහැ. ඒක අපි පිළි අර ගන්න නමුත් ඒ පටි හදලා දෙනවා කියන එකත් පොඩි වැඩක් නෙවෙයි උගාවක් වැඩ ගොඩක් තියෙනවා ඒකේ. ඉතින් ඒක නිසා ඒක අපි සලකා බලනවා. ඒ මොකද උඟ දෙනෙක් ඒකෙන් වැඩ ගන්න බව අපිට මේ දැනෙන නිසා ඒ නිසා මේ අපි ගැන හිතලා බලලා තියෙන්නේ නමුත් අර කාර්යක්ෂම සේවයක් නැහැ එදාටම දෙන්න. ඔය මෙල්බන් නම රිට්‍රීට් එක ඉවරච්චාම කඳුබොඩේ එහෙම එදා මුළු රෑම කට්ටිය ඇහැරලා ඉඳලා පහුවෙන්දා උදේ යනකොට එකක් දෙනවා. ඒ කියන්නේ ආය ආය සම්බන්ධ වෙන්නේ නැති නිසා. නමුත් මේදී නම් අපිට කරන්න බෑ. මේ විදිහේ දෙයක් අපිට සුමානක් විතර කල් දෙනකොට නැත්තම් කවුරු හරි කියලා යනවා නම් අපි හවල් දවසේ ඉන්නම් කියලා සුමානක මිත්‍ර වගේ ඇවිල්ලා කරගෙන යනවා. කරන් පුළුවන් සත්‍යගනේ. එතකොට කී දෙනෙකුට අවශ්‍යද කියලා අත උස්සන්න බෑනේ. කවුරු හරි ගණන් කරමු. නැත්නම් අත උසන්නේ ටිකක් නැති කට්ටිය ගණන් කරන්න ලේසි හැබැයි. ඈ? නෑ පුළුවන් පුළුවන් කට්ටිය මේකෙම ඩවුන්ලෝඩ් කරලා ගන්න. අනිත් එක MP3 හොඳයි. MP3 මේ ප්ලේයර් එකක් අවශ්‍යයි. ඉතින් ඒක මේ පරි 10ක් 15 නම් ප්‍රශ්නයක් නෑ. නමුත් 30ක් උනත් හදන්න උපකරණ අපි ළඟ තියෙනවා. අපිට කාලය තමයි අවශ්‍ය කරන්නේ එඩිට් කර ගන්න ඕනේ ඊට පස්සේ බර්න් කරන්න. ඒක නිසා මේ කවුරුන් මේ සංවිධායක තුන්දෙනා එක්කෙනෙක් ලයිස්තු හදලා කන්තරුවේ තියලා යන්න. ඊන මාතර කියන්න බලන්න මෙන්න පටි තිනු ඇවිල්ලා ඒ කැමැති කට්ටිය ගෙනියන්න කියලා. ඔක වෙලා තියෙන මේක උට ඉස්සලා රිට්‍රීට් එකකුත් තියෙනවා පස්සේ රිට්‍රීට් එකකුත් තියෙනවා ඒ නිසා කොයි කෙනාට කොයි එක යනවද කියලා දන්නේ නැහැ. හැම කෙනෙක්ගේ පටියක් අවශ්‍ය කෙනෙක් ලයිස්තුක් කියලා නම ගම ලියලා යන්න. එක්කෙනුට එකකට වැඩි බලාපොරොත්තු වෙන්න එපා. හදලා පල්ලෙහා තියන්නම් අපි. එතකොට පැවිලා හරියක් තාලේ අරගෙන යන එකයි තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. එනට බර්න් කරපුවා නෑ අපි ගාව. අවසරයි සානන්ත ඒක මෙහෙන් ලබා ගන්න පුළුවන් පොත් වර්ග ටිකක් වෙයි තියෙනවා මම ඒවා පොත් පොත් ලබා ගන්න එහෙම ඒක කොහොමද කරන්නේ? පොත්පත් කියන්නේ මේ මුද්‍රණය කර පොත් වර්ගයක් තිබුණා ඒවා ලබා ගන්න. අගෝපාලක සූත්‍රය සම්බන්ධ පොත් මෙහෙත් කරපු එකක් තිබුණා. ආය මේ පිටිකල ගුණරත්න හාමුදුරුවෝ කෝද කරපු එකක් තිබුණා. ආ ඒකේ මූලිකම ත්‍රිපිටකේ බලනවා අංගුත්තර නිකායේ දශක නිපාතේ ඒකාදශක නිපාතේ තමයි සූත්‍රය තියෙන්නේ. මෙහි ඉතර මේ ගෝපාලක සූත්‍රයේ ඉතුරු වෙච්ච පොත් නෑ අපි ළඟ දැන්. ඉතින් ඒ පිටපත් දින කවුරු හරි මුද්‍රණය කරනවා නම් කරලා ගන්න පුළුවන්. එච්චරම නෑ මේ අපේ අපත්‍ත්‍ය ලොකු සාංශලිය පොතක් තියෙන කේමානන්ද ස්වාමීන් වහන්සේ කෝපාලක සූත්‍රය ඒකේ අමතර පිටපත් අපි ළඟ දැන් නැහැ. සක්මන් භාවනා පොත් දෙන්න පුළුවන්. සක්මන් භාවනා පොත ගිය පාරක් ධම්රවි ගියාට පස්සේ අච්චු ගාලා දීලා තියෙනවා. ඒ නිසා හරිගස ගන්න අපිට සක්මන් භාවනා පොතක් ආය මේ යෝගාවචර උපදේශනය කියලා කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව විස්තර සහිත පොතක් තියෙනවා. ඒකත් පුංචි පොතක්. ඒක හැබැයි චෝදනාවෙන් තිනවා ඒක විපස්සනා පැත්තට තමයි ගොඩක් තල්ලුවක් තියෙන්නේ. ඉතින් කැමති නම් ඒ පොතක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ආනාපාන සතිය එක දෙක තියෙනවා නම් හොඳයි. ඒකත් දැනට නෑ පොත් මොනවාද කියන්නේ 30ක් 40ක් ගන්න නෑ. සක්මන් භාවනා පොතක් ඒකාන්තයෙන්ම කරලා හරි ගැසලා දෙන්න පුළුවන්. ඒ නිසා ලියා ගන්න පොතක දාලා එතකොට CD එකයි CD වල ලයිස්ට් ඕනේ. සක්මන් භාවනා පොත් නම් ලියන මහතර කියන්නේ මම කියන්නේ මෙතන ගිනත් යන්නේ කියලා. ඒ ටික දෙන්න පුළුවන්. අනිතික උපදේශ පත්‍රිකාව හම්බෙච්ච නැති කට්ටිය ඉන්නවා. උපදේ එනිසා ලයිස්ට්ුවක් ලියන සක්මන් භාවනා පොතයි ඒ ලිඛිත උපදේශ පත්‍රිකාවයි. එතන ගියාම මම උඩින් එවන්නම් යෝගාචර උපදේශනය කියලා ඒකේ තියෙනවා ප්‍රශ්න 50ක් අහලා උත්තර මේ ඉදිරිපත් කළා ඒක නිකන් අර දන්න කෙනෙක්මයි ප්‍රශ්නේ අහන්නේ. ඉන්සයි ඒක හරි සැලසුම් කළා කරපේක බුරුමිලිය එකක් සිංහට දාලා ඇති කමට අංශුද්ධ කිරීම පිළිබඳ තොරතුරු ඒක යෝගාචර උපදේශනය ඒක විතරක් මම එවන් ඕන උඩින් පල්ලයට. අංශවල ලියන මාත්‍ය ගාව තියෙනවා. ඒක මේ නෝන මාත්‍ය වග බලා ගන්න ලියන මාත්‍යට කියලා හෙට වෙනකොට මේකුළු තියන්න හැම කෙනෙක් වගේ පිටපතක් ගෙනියන්න දෙක තුන ගෙනියන්නත් එපා කාටත් එකක් අවශ්‍ය නැති කට්ටිය ගන්න දෙන දුර කමන්නේ හැම කෙනාටම එකක් ලැබෙන වට වග බලා ගන්න. සම්මාසනේ පිරිකරකදී වගේ මුදල් දාලා අපිට පූජා කරොත් අපි නොදැන අරංගිය සීල අපිරිසිදු වීමක් වෙනවද? අහන්න ඕනේ. ගන්නකොට අහන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා. ඒක නිසා මේ අහනවට උඟ දෙනෙක් කැමති නැහැ. නමුත් ආහාර 12න් පස්සේ භික්ෂුන් වහන්සේ නමකට එනනම් ඒ පිරිකර කොටින්ම බෝම්බයක් තියලා දුන්නු. හැබැයි ඒක නම් ඇව්වට කියන එකක් නෑ මං හිතන්නේ. නැත්තම් පාස්ටල් බෝම්බයක් වගේ දුන්නොත් ඒ නිසා මේක මං නම් අහන්නේ බෝම්බයක්ද කියලා අහනවා කෙලින්. ඉතින් ඒකට ඔව් කියනවනම් ඒත් ප්‍රශ්නයක් නෑ නෑ කියවනම් ඒත් ප්‍රශ්නයක්. ඒ නිසා ඒක කැමැති නෑ හුඟ දෙනෙක්. නමුත් ඒ නිසා ඒක අහලා දැනගන්න කියන එක තමයි ඒක තියෙනවා මේ ශික්ෂාපදයක් ඔය පාචිත්‍ය පාළියේ පූජා කරන මොනවා පූජා කරත් සමහරව ඇවිල්ලා සල්ලි කියලාම පූජා කරනවා. ඒකට පැහැදිලිව ප්‍රතික්ෂේප කරන්න ඕනේ අපිට කැප නැහැ. ඉතින් ඒක නා කිරුවොත් එතකොට ස්වාමීන් අපි මොකද කරන්නේ? අන්න පල්ලෙය කන්තරුවක් තියෙනවා නැත්නම් කැපකාරයෙක් ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන්. ඒක නැතුව මේ අහං කමන්නේ ඔය තියලා යන්න කිව්වොත් ඒක තියලා ගියත් පිළිගත්තා වෙනවා. තමන් වෙනුවෙන් ඒ සාදීය කියලා මේ එයා දැන දැන මුදල් තියලා යද්දි Taman අරබන හිටියොත් පිළිගත්තා වෙනවා. අනුග්‍රහ කරා වෙනවා. ආහාර පිළිගන්නවට කියනවා පැත්තකින් තියන්න කියලා 12න් පස්සේ නම් Taman අත ගෑවේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නයි ඒක නිසා ඒකදී මේ අපි බෞද්ධ රටක නිසා කවුරුත් වගේ දැනගන්න ඕනේ චාරිත්‍ර වාරිත්‍ර විශේෂයෙන්ම ආරණ්‍ය සීනාසනක වැඩ කරනකොට ඒක අපිට හම්බෙන අමතර ලාභයක් වැඩක් කරනකොට හැඩයක් තියෙනවා. මස් වැද්දෝ මස් දෙනකොට අමු මස් කෙනත් එල්ලන්නේ. ඒ වටිනා දෙයක් වුණත් ඒක අශිෂ්ට වස්තුවක්. ඒකම සල්ලි දෙනකොට කෙලින්ම අතර දෙනවා කිව්වහම ඒක සාමාන්‍යයෙන් කවුරක්වත් කරන්නේ නැහැ. මේ චීන පන්සල් වල ආරෙමේම හාමුදුරු සල්ලි පාවිච්චි කරනවා. ඒක දෙන්නේ ඇන්ලොප් එක දාලා ඒ ඇන්ලොප් එක කළු රතු පාටයි. දන්නව අනිවාර්යයෙන් මේක සත්‍යය තමයි කියන්නේ. මෙහෙදි රතු පාට ඕනෙත් නැහැ, කොළ පාට ඕනෙත් නැහැ. හැබැයි මුදල් ඕනේ මේ වගේ ස්ථාන නරතු කරලා මුදල් ඕනේ. ඒක පිළිබඳ රහසක් මොකක්වත් නැහැ. අන්න කන්තෝරුවක් තියෙනවා. ඒ කට්ටිය ගාට ගිහලා රාජකාරි වශයෙන් ලියුමක් ගත්තාම මේ එතකොට වැඩේ හරියනවා. ඒක මුදල් සම්බන්ධව කතා කරන්න හොඳ නෑ. ඒ මුදල් සම්බන්ධයෙන් දැන් ඔය මම කතා කරේද? මොන වගේ දේවල්ද කතා කරන්න හොඳ නැහැ කියන්නේ? ඒක පරිදි මොනවාරි ඉඳලා ලැබෙනකොට කැප කරවල මෙච්චරක් ගන්න අවශ්‍යතාවය කියන්න පුළුවන්. මට මේ කොළඹ යන්න තියෙනවා. මට මේ පාන් රත්තලක් ගන්න තියෙනවා. මට පෑනක් ගන්න තියෙනවා කියලා අවශ්‍යතාවය කියන්න පුළුවන්. නමුත් එතකොට මේ ඒ කියන්නේ ඥානවන්ත උදව් කරන සිව්පසදායකෙක් ඉන්නවනම් එයා ද්‍රව්‍ය දෙන බවට වවල මට මෙච්චර මුදලක් අනුමත කරනවා කියලා කියන්නේ මුදල් වල ස්වාමිත්වයේ තියෙනවා. ස්වාමිත්වයේ තියෙනවනම් සිල්පදයට හානි වෙනවා. නන්දනේ සල්ලි නැති ජීවිතේ හරි ජොලි. හරි කවුරක්වත් හීනකින්වත් හිතන එකක් නැහැ. ඒ ජීවිතේක තියෙන සැහැල්ලුව. ඒක හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම අපි මේ මේ <clears throat> සල්ලි වලට තත්ත්වගත වෙලා තියෙන්නේ. මේ සල්ලි නැති ජීවිතයක් කිව්වම ඉතින් උඟ දෙනෙක් හිතනවා නිකන් මේ නිකන් මනුලෝ ලෝකයක ජීවත් වෙන්න හදනවා කියලා. ඇත්ත. නමුත් අපිට ඉඩ තියෙනවා. තාම කොච්චර කෙරුවක්වත් තමන්ගේ ටිකක් ඔය අවශ්‍යතාවයන් පොඩ්ඩක් පරිපාලනය කරගන්න පුළුවන් නම් ඒ පැමිණි දුක් පැණිදායි කියලා ලැබෙන මොන දෙයකින් හරි යැපෙන්න පුරුදු වෙච්චාම සම්පූර්ණ බාලදක්ෂ ජීවිතයක් තියෙනවා. ලැබිච්ච දේන් හැබැයි වෙලා තියෙන ඕනට වැඩිය ලැබෙනවා. ඒකයි අද සාසනයේ තියෙන ප්‍රධානම බාධාව තමයි ලාභ සත්කාර වැඩිකම. ඒක නිසා ඒකත් පරිස්සම් කරගෙන මේ කෙලෙසෙන් නැතුව ජීවත් වෙන එක තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඒක තමයි ඕගොල්ලෝ තමයි ඉතින් කියන්න වෙන්නේ මට. එහෙමද? ඈ? ඔක්කොමලා ඉමුද යන්ද? ඈ? එහෙමද? මම මටත් දින සටහන් කාලේ සටහන මගේ මොකේ කොහෙවත් නැහැ. මට පොඩ්ඩක් වයර් මාරුනොත් එහෙම කොහෙද ඉන්නේ කියලා මට හොයන්න බෑ. ඒ නිසා මම ඔය කායින් කටින් අහගෙන තමයි වැඩ කරන්නේ. ඔය ඉති ඉස්සලා තිබුණා රිට්‍රීට් එකක් කට්ටියක් 11කින් ඇවිල්ලා කට්ටියක් දවස් 10ක් කියලා හිතාන ඇවිල්ලා කට්ටියක් දවස් 6ක් කියලා හිතක් කියලා හිතාන ඇවිල්ලා සංවිධායකෝ නැහැ මුඳ වෙලාවට මුලදීන් පටන් අරගත්තා ඊට පස්සේ අපි තීන්දුව කරුවා එම්නම් හතෙන් ඉවර කරමු ඔක්කොටම කියලා දරසන්නාස අද අදින් ඉවරද ඉතින් අර අපි හැටියටම විස්තර කවුරුත් හැටියටම දන්නේ නැහැ දැන් හෙටත් දෙක වෙනකන් ඉන්න පුළුවන් කියලා කියලා තියෙනවා හරියට වැඩිතුනා විස්තරය ගැන පොඩ්ඩක් අපිට දැනුම් දෙන්න වඩාත් හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ එකේ ඉඳලා එකමාරේ දෙකමාරේ නිකන් මේ වගේ වැඩ පිළිලක් කළ ඉවර කරනවා. ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ඒව දැනගෙන මෙතන එනවා කියන එක තමයි මම නම් දන්නවා. එන්නේ ඉස්සර Taman දැනගන්න ඕනේ මෙන්න මේ සටහන මම සම්බන්ධ වෙන්නේ කියලා. මෙතන අන්තිම වෙලාවෙත් වෙනකන් කොයි වෙලාවද යන්නේ හරි මේකල දන්නේ නැහැ කියලා කියන්නේ තත්ත බල අසංවිධිත දාවයක් තා සංවිධානයක් නැති. භාවනා මධ්‍යස්ථාන එහෙම කෙරෙන්නේ නැහැ. ඒක දන්නේ දන්නේ ඒ හරියටම ලියලා හරි ගැසලා තියෙනවා. මොකද ඒ කාන්තාවක්ෂයක් කියනවා කැම දෙනේව නැතිව ඔය ඔය හිතුවට දෙන්නමක් නැහැ මේකේ. ඒ අන්තිමටම යනකම් සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා දවසේ පැහැදිලිවම කිව්වා. මෙතන කතා කරනවා අපි මේ මේ දවසේ දෙකමාරට වැඩ නැතර කරනවා කියලා. ඉතින් ඒවා දැන් ප්‍රශ්න කරගන්නවයි කියලා කියන්නේ වල්ගිය අපාගෙන කියනවා. නැත්නම් වලිගේ උඩ ඉඳගෙන ගිය නිසා. ආයෙ ගැසලා දාලා ඉඳ ගන්න. එතකොට රිදෙන්නේ නැහැ ඔච්චර. ඒක අර ඒ ඒ පත්‍ත්‍ය විහි විශේෂයෙන්ම පාලිකාවන්සෙන් පත්‍ත්‍ය කට්ටිය ප්ලාස්ටික් කරලා ඒක වෙනකොට සූදානම් කරලා තියලා ගත්තාම ඒක එච්චර අමාරුවක් නෑ මොකද මේ තාකල් කරන හැම එකක්ම ආපු හොඟ දෙනෙක් උග කාලයකට පස්සේ ආපු උගව දෙනෙක් ලංකාවේ දැක ගන්න බැරි තරම් ගොඩනැගිල්ල නඩත්තු කිරීමෙන් හොඳ ආදර්ශයක් තියලා තියෙන බව කියනවා. හැම දෙයක්ම වගේ. ඊ පාර යන කට්ටිය මේ පිටු දෙකක විතර ලයිස්ට්වල් ලියලා තිබුණා මේ අඩුපාඩු හැම එකක්. මේක පටන් ගන්න ඉස්සෙල්ලා අපි ඒක සම්පාදනය කරා. ඒක අමාරු දේවල් තිබුණා. බල්බයක් ගිහිල්ලා, ටැප් එකක් ඇවිල්ලා වගේ දේවල්. ඒ නිසා කවුරු හරි කියනවනම් ඒක මේ විස්තර කරන නිග්‍රහයක් හෝ චෝදනාවක් වශයෙන් නෙවෙයි මෙන්න මේ දේ වෙනවා නම් හොඳයි කියලා යෝජනා කරලා කරලා යන්න තමන්න කරන්න පුළුවන් ශ්‍රමය කරන්න පුළුවන් හැටියට තියෙනවා කරන්න. මොකද එතකොට මේ අපිට තියෙන කාට හරි උනත් කමන්නේ ලොකු විවේකයෙන් යන්න පුළුවන්. විවේකයෙන් වැඩ පටන් ගන්න පුළුවන්. ඒ නිසා මේ යෝජනා ස්ථානීය වශයෙන් තියෙනවා මේ ඒක අර විජයවර්ධන පොතක් දාලා තිනවා අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ තමයි දෙන ඇප්ලිකේෂන් ෆෝම් එකේ මේ යනකොට මොකක් හරි කිවිදියාවක් දෙනවා කියලා. ඒක ලොකු හයියක් මොකද මේ ඇතුළතින් ඒ තරම් විස්තර හිත පිටින් ආය බලන්නේ නැහැ. ඒතකොට හරි වැදගත්. හොඳයි අපිට ආය නාඩි විශ්චක විතර කාලයක් තියෙනවා. මේ වගේ ධර්ම කාරණා විශ්නා ගැනීම සඳහා එහෙම නැත්නම් අපි නැවත හතරට රැස් වෙනවා. ඒ අතර කාලේ අපි ගිලම්බදකට සහ සක්මනක් සඳහා පාවිච්චි කරනවා කියලා මතක් කරගන්න පුළුවන්. මොනවා වෙන ප්‍රශ්න නැහැ කියන අදහසින් අපි මෙතනින් අපේ දහම් ගැටළු විසඳුම් වැඩ පිළිවෙල සඳහන් සාකච්ඡා සමාප්ත කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.